මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න කටුපුල්ලේ ගෙදර කීරාලගේ පියා මහරාල මිය යාමට පෙර ඔහු සතු බූදලයෙන් අඩක් පමණ ඔහුගේ දියණිය උක්කුමැණිකේට දෙන ලෙස කීරාලට නියම කර තිබූ නමුත් කීරාල එය නොතකා තනිව භුක්ති විඳීම බලවත් අයිත්‍යකයි අසහනයටපත් උක්කුමැණිකේ පවුලේ වෛද්‍යවරයා වූත් පවුලේ එවන් අසහන ඇති වූ විට ඊට අනුශාසක වශයෙන් අවවාද කරන වෙදරාළාමි සොයා ගියාය ඒ වන විට උක්කුමැණිකේ මුවන් පැලැස්සට පැමිණි බව ආරංචි වූ කීරාලා ආරච්චිල කෙලින්ම ගියේ වෙදරාලාමි සිටින ගෙදරටය. මේ ආරවුල සාමෙන් බේරා දීමට සිටු වෙදරාල ආරච්චිල හා උක්කුමැණිකේ අතර බහින් බස් වීම වලකාලීමට ආරච්චිල පිට වී යනතුරු උක්කුමැණිකාට කාමරයක් තුලට වී නිහඬව සිටින්නයි කීවේය. අන්න ඔය ළමයාගේ අයියන්ඩි යනවා පිරික්කලයට නැගලා. දැන් නින්ද එළියට. ඒක එහෙම වෙච්ච එක හොඳයි. මෙතන රණ්ඩු දබර නොයි. හ්ම්. මාත් කැමති නෑ අයියා එක්ක දබර කරගන්න වෙද මාමා. හ්ම්. ඒත් අයියා හොඳ නෑ මාමා. <laughs> මොනම ප්‍රශ්නයක් වුණත් අඩ දබර කරගෙන බේරා ගන්නට බෑ ඔක්කෝ. හ්ම්. හැබැයි ඉතින් ඔය ඉඩකඩම් ප්‍රශ්නේ එහෙම ලේසියෙන් බේරගන්න නම් අමාරුයි. ඉඩකඩම් විතරක් නෙවෙයිනේ මාමා. හ්ම්. අපේ අම්මා ඉන්නේ ඇද්දි. මට දෑවැද්දට දෙන්න කියලා වෙන් කරපු කනකර ආභරණයි. ගෙඩි රුපියල්, රන් පවුම් කාසි එක් කරපු සල්ලි කැටේ. මට දුන්නේ නෑ. ඕ. ඒ සේරම අයියා රැටි වටි ගාගත්තා. ඇයි ඉතින් එව්වා ඒ කාලෙම අයියන්ඩිගෙන් ඉල්ලගත්තේ නැත්තේ? ඇයි නැත්තේ? හ්ම්. ඒව මතක් කරපු ගමන් මටයි මගේ මිනිස්සයාටයි බැන්නා. එදා ඉඳලා මගේ මිනිස්සයා පේන්න බෑ. උක්කෝගේ මිනිස්සයා කියන්නේ අර පිකිරි දුම්බරේ. ආ හරි හරි හරි හරි. මේ අදත් මේ මා එක්ක මේ මෙහාට ආවා. හ්ම්. ඒත් එයාට සැක හිතුණා ආරච්චිලා මෙහාට ආවොත් වෙදමාමටත් බණී කියලා. හ්ම් ඒ හින්දා ටිකිරි ගියා අපේ ඔය ඉඩකඩම් වල මොකුත් වෙනසක් එහෙම කරලාද කියලා බලාගෙන ඉන්න. <laughs> ඒ ඉඩම් වල වෙනස හොයන්න ටිකිරා ගිහිල්ලා වුණ ජංජාලයයි. තඩි බායි දුවපියව් කියලා. අනේ ටිකිරිට ගහලා පන්නයිද අවසර නැතුව වතු පිටි වලට ඇතුළුුණයි කියලා. ඈ මං ගිහින් බලන්නද මාමා? කොහොම ඩිංගිත්තක් ඉන්නවා හොඳයි. කලබල නැතුව. සේරටම කලින් මට කියන්න උක්කුයි ඒ ටිකිරයි මාව හොයාගෙන ආවේ ඇයි කියලා? ඇයි බුදු මාමේ? මං උපන්දා ඉඳලම බේත් හේත් ගත්තේ. ගුරුහරුකම් ගත්තේ මේ පැලැස්සේ වෙන කාගෙන්ද? ඈ ඒ හින්දා මං හිතුවා දෙයියෙක් වගේ අපට අවවාද කරපු ගුරුහරු කන් දීපු අපේ වෙද මාමා මුණ ගැහිලා හ්ම් හරි හරි හරි හරි මාව මුණ ගැහුණට කමක් නෑ උක්කෝ හ්ම් නමුත් මං එදත් කීවා දැන් ඔය ඉඩකඩම් ගෙවල් දොරවල් සල්ලි මුදල් කියන එව්වා ඔය ළමයාගේ අයියා කියන කීරාලාරච්චිලා අයිති කරගෙන භුක්ති විඳිනවා එක කඩන්ට නම් ඔව් මාමා බැරිද යමක් කරන්න හ්ම් හ්ම් අඬන්නේ නැතුව බැරිද කතා කරන්න මට මට නිකම්ම ඇඬෙනවා පුතුමාමේ හ්ම් මට මගේ අම්මයි අප්පච්චි දෙන්නම දෙන්න කියා පුතේ සේරම ওই කීරාලය කියන හොර කියා <laughs> නින්දාපාස වචන නොකියා ඉන්නම බැරිද උක්කුමෙනිකා හ්ම් රුවන් මාමා හ්ම් හරි මං කියන්න ගියේ පංගුවක් මිනිස්සු බොහොම කෑදරයි ඔය දේපොළ සල්ලිය භාගේ කන කරාබරණ කියන දේවලට උන් හිතන්නේ ඒවා සදාතනිකයි වෙනස් වෙන්නේ නැහැ ඒ වගේම ඒවැ අයිතිය කවදාවත්ම වෙනස් කරන්න බෑ ඒවා සේරම උන්ගේ දේපොළ කියලා. තේරුණා දුක්කු? මම මේ බණ කියනවා නෙවෙයි. තේරුණා දුක්කු? ඔව් මාමා. මම මේ හොඳට ඇහුම් කන් දෙනවා. නමුත් නමුත් මට ඇඬෙනවා. ඒ ඇඬෙන එක නවත්තා ගන්න. හ්ම්? මෙතන මම කියන්නේ මට මගේ අම්මයි අප්පච්චි දෙන්නම දෙන්න කියාපු දේ කිසිම දෙයක් මට මගේ ওই අයියාගෙන් ගන්න බැරි වෙයි කියලාද? නෑ නෑ නෑ උකු. නෑ. එහෙම නෙවෙයි. මං කියන්න ගියේ වස්තු තණ්හාවෙන් දීපොළ බදාගන්න මිනිහක්. හ්ම්. හදිහට අර ගොදුරක් කට ඇතුළට දාගත්තු කොටියෙක්, සිංහයෙක්, දිවියෙක්, පිඹුරෙක්, එහෙම නැත්තම් නයෙක් පොළගෙක් වාගේ ඒ ගොදුර උගේ පණ ගියත් අතාරින්නේ නැහැ. මොකද ඒ ගොදුර ගිල දාන කල්ම. දැන් තේරුණාද? හ්ම්? කොහොම ටිකක් ඉන්නවා හොඳයි මං එනකල්. හ්ම්? ඒ කියන්නේ මේ මගේ අයියන්ටි ගැන ගමේ උන් හිතන්නේ කොහොම ඉහළ ගනේ උත්තමේ කියලා. නමුත් ඒ මිනිහා තමන්ගේ පවුලට කරන අපරාධේ දෙයියෝ තමයි දන්නේ. හේ හීම්බණ්ඩා හීම්බණ්ඩා මොනවද උඹ ඔය ගෙනියන්නේ ඈ බලෙන් වගේ මේ වත්තට පැනලා හීම්බණ්ඩා ඇහුණා වගේ යනව නේද යන්න කවුද මාමා මං හිතන්නේ උක්කු ආරච්චිලගේ ගෝලයා අර මේ හීම්බණ්ඩා කොල්ලා කියලා ආනේ මම මේ ඉන්නවද කියලා හොයන්ට ආවද <laughs> ඒ කියන්නේ උක්කු මෙහෙ ඉන්නවද කියලා ඔත්තු බලන්න. හ්ම්? ඔව්. මට හිතෙනවා. අයියන්ටි මහන් නොහොබිනා. ඒ නොහොබිනාකම් ආරච්චිලම තියාගත්තදී. හ්ම්? මං කැමති නෑ ඔය වගේ මගේ වැඩවලට ඔත්තු බලන්න එනවට. ඒ කොළුව දැක්කද උක්කු හරි පිකිර හරි මෙන්නේ පැත්තට එනවා. අපොයි දකින්ට ඇති. අපිත් මහගෙදර ළඟින් ටිකක් හිමින් ඇවිදගෙන කෙලින්ම ආවේ මේ වෙද ගෙදරට. හ්ම්. ඇයි එතනින් ඉතින් හිමින් ඇවිද්දේ? හ්ම්. මේ ආරක්කිල ගෙදර ඉන්නවද කියලා බැලුවද? ඇයි මාමා? මට අයිතියක් නැද්ද මේ දීපල උඩින් යන එනකොට ටිකක් හොදිසියෙන් ඇවිදින්ට? හ්ම් හ්ම් හ්ම්. මං කියන්නේ නෑ අයිතියක් නැtei කියලා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් ඔය දෙගොල්ලම එකිනෙකාට සැකයෙන් ජීවත් වෙන්නේ. හ්ම්. ඒ නොබෙදූ දේපොළ ඒමම තියනවාද? ඒව වෙනසක් කළාද? කාටවත් බදු දීලාද? නැතිනම් විකුණලාද? ඔන්න ඔයාදී දේ ඔය හිත ඇතුලේ බලපානවා. තේරුණාද? ඒකම ඒවා අල්ලාගෙන භුක්ති විඳින ආරච්චිල හොඳින් ඉන්නවද? හ්ම්. ලෙඩ වෙලාද? අර කලින් හැදිච්ච හෘදයාබාධය වැළඳිලාද? ඔය ලෙඩ නොහැදුනොත් තමයි පුදුමේ ඔය නපුරට. හ්ම් මොකද්ද කිව්වේ ඔක්කො? හ්ම් මොකද්ද කිව්වේ? නෑ මේ මං කිව්වේ මේ මොන ලෙඩක්වත් නෑ කියලා. හ්ම් <laughs> ඒක හොඳයි ඒක හොඳයි. දැන් අපි බහිමු අර මුලින් කතා කරගෙන ආපු මාත්‍රකාවට. හ්ම් උක්කුයි ටිකිරි දුම්බරෙයි මාව හොයාගෙන ආවේ ඇයි කියලා. ආයසරයක් කියමු බලන්න. හ්ම්? උන්නේ විදමාමට මතක නැද්ද මොකද්ද කීවේ කියලා? ආ? මේ නෑ මං කීවේ මාමේ. හ්ම්. මං ආවේ මගේ ඔය ආරච්චිලා අයියා බලහත්කාරෙන් මට අප්පච්චි අම්මයි දීපු ඉඩම් විතරක් නෙවෙයි රන් රිදි මුතුමැණි කනකර ආභරණයි අපේ මහගෙදරයි සේරම අල්ලගෙන ඉන්නේ නැතුව මට අයිති කොටස් මට බාර දෙන්න කියලා කියන්ට කියලායි මාමා මං කිව්වා ඒකට හොඳ උපහැරණයක් හ්ම් කොටියෙකුගේ නැත්තම් කිඹුලෙකුගේ කටේ තියෙන ගොදුරක් ඒ කියන්නේ ඒ ගොදුරේ මගේ කොටහ ගන්නටම බැරි වෙයි කියලාද? මේක යකාගේ වැඩක් නේ. නෑ නෑ නෑ උක්කුමැනිකා මං කියන්නේ නෑ ඒ ගොදුරවත් උක්කුගේ කොටහ ගන්නටවත් බැරි වෙයි කියලා. හ්ම්. නමුත් ඒක එසේ මෙසේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි උක්කු. හ්ම්. ඒකත් එහෙමද? ඇයි මං මෙහාට ආවේ බැලටම? හ්ම් හ්ම්. ඩිංගා ඩිංගා ආටද ඔය බුරන්නේ? ඩිංගා ඩිංගා මේ කුක්කුමැණිකා කොහොම ටිකක් ඉන්නවා හොඳයි මං මේ මෙර බල්ලා කාටද පුරන්නේ කියලා බලලා එනවා නීවිත මාමා මට මගේ තේපුල අල්ලගෙන ඉන්න කීරාල ආරච්චිලයියට විරුද්ධව මේ වෙනකල් කිසිම දෙයක් කීවේ නෑ ඉතින් මං කොහොමද මේ මාම විශ්වාස කරන්නේ? ඈ? බාගතා විත මාමත් බය ඇති ආරච්චිලට. දැන් අර අතන ගේට්ටුව කාව හිටගෙන කායකට මොනවාරි කතා කරනවා. මට දැන් හැම දෙයක්ම සැකයි. අර අර අතන ඇවිල්ලා ඉන්නේ ආරච්චිලගේ ඔත්තුකාරයෙක් වත්ද? මට හිතෙනවා මේ සේරම අමතක කරලා ආපහු දුම්බරටම යන්න. අඩා හිම්බණ්ඩා අඩා හිම්බණ්ඩා හ්ම් ඔබ කීවා නේද? මය නගා උක්කුමනිකේ දුම්බරේ ඉඳලා මේ පැලසට ඇවිත් ඉන්නවයි කියලා. ඈ? එහෙමයි, එහෙමයි. හ්ම්. ඊගාවට උඹ කීවා නේද? උක්කු අර වෙදගෙදරට ගෙහුම් ගුරුහරුකම් අහගන්නවයි කියලා. ඈ? මේ ගුරුහරුකම් ගැන මං කිව්වේ නෑ. ඔය කිව්වේ. මං කිව්වේ ඒ උක්කුමනිකේ වෙදගෙදර පැත්තට ගියා කියලා ආයිබෝවන්. මේ අහපන් හීම් බණ්ඩා මේ අහපන් බබ මේ පැලැස්සේ ආරච්චිල වලව්වට ගත්තේ උඹ මගේ රාජකාරි වලට හොඳ ආරංචි මාත්‍රාවල් කියලා ඔත්තු බලාලා හොර රහසේ වෙන දේවල් හොයා බලලා මට ඒ සත්‍ය තොරතුරු කියන්න පුළුවන් කෙනෙක් කියලා නේද මං හිතාගෙන ඈ මිනිහෝ එහෙමයි හ්ම් ඔව් ඔව් ඒ වුණාට උඹට තාමත් බැරි වුණා. ඒ එකක්වත් හරියට කරලා මට උඹේ සමර්ථකම් පෙන්වන්නට. උඹට තේරුණාද? මේකනේ වැඩේ ආයිපුවන්. මම මේ වැඩේට ආපු දා ඉඳලම මට කලින් ඒ වැඩේ කරපු එවුන් මගේ බොටුව කපන්න පන්දන් අල්ලනවා. ඒ විතරක් නෙවෙයි. මගේ නැති වැඩිදි කියනවා. සමුන්නාන්තට. අනික් මිනිහා ඔන්න ඔය මේ වෙඩික්කාරයා. මිනිහා කැමති නෑ මම මෙහෙ ඉන්නවට. මට හිතෙනවා දමල ගහලා ගමටවත් යන්න මොන කරච්චලයක්ද කියලා මේක. ඈයි ඈයි ආරචිල ඉස්සරහා ඕම සරෙන් කතා කරන්න එපා කියලා නේද මං කියලා තියන්නේ උඹට. ඈමිනියෝ ඈ එහෙමයි එහෙමයි. හ්ම් එහෙනම් ගිහින් අර විදරාලාමිගේ গিදර ඇතුළට නොගොහින් වටපිට ඉඳගෙන මගේ නගා කියන දේවල් ඔය මගේ නගා උකුමැණිකේ කරන කියන දේවල් අහගෙන ඇවිත් මේ මට අදම කියහන් තේරුණාද නැත්තම් මං උඹේ වැඩෙත් දෙනවා ඔය එන වෙඩික්කාරයට ආ ඔය එන්නේ හ්ම් ඒකයි මේ වෙඩික්කාරයා මට පුප්පන්නේ ඈ මා කිව්වා මා කිව්වා වෙඩික්කාරයා නෑ මං කිව්වේ වෙඩික්කාරයා එනවා කියලයි මං යනවා කියාපු වැඩේට හ්ම් ඒ වෙඩික්කාරයා මට වුණා ඊයේ රෑ දෙගොඩhari ජාමේ උඹේ ඔය වෙඩි බටේ පුපුරපු සද්දේ හ්ම් ඇයි බා මේ හපන් උඹ සත්තු කී දෙනෙක් මැරුවද ඈ උඹ උඹ උඹ කරන්නේ හරි වැඩක්ද? ආ දැන් කියපම් බලන්න. ඈ. නෑ අයබෝන්. දැන් මගේ මේ කබල්තුවක්කෝ කිසි කමකට නැහැ. ඈ කමකට නැත්තම් කොහමද මිනිහෝ වෙඩි පුපුරවන්නේ? ඈ? වෙඩිල්ල පුපුරනවා සතා පැන්නට පස්සේ. හ්ම් ඒ කියන්නේ බොට බැරි වුණා මුවෙක් ගෝණෙක් ඌරු තඩියෙක් ගෙලා ගන්නට ඈ එහෙමද? එහෙමද? ඒක මගේ වැරද්දක් නෙමෙයි අයිබොන්. හ්ම්. ඒක මෙන්න මේ හද්ද පරණ තුවක්කු කෙටේ වැරද්ද. කුරුමානම් කරනකොටම සතා පනිනවා. එහෙමනම් ඇයි උඹ ඔය ආවුදේ ලොකුවට උරේ එල්ලගෙන ඇවිදින්නේ ඈ? <laughs> මේකේ වැඩේ අයිබොන්. මං අමනෙක් වගේ පේනා මේ වෙඩි බටේ කරේ නැත්තම්. හ්ම් හ්ම්. ආ මගේ අප්පච්චි හිටිය කාලෙත් මට දීපු ගුරුහරුකමක් තමයි යන්නේන තැන්වලදී බලපුරු අලංකාරකම් පෙන්නන්ට ආයුධයක් අතේ තියාගෙන ඉන්න කියලා. හ්ම් නැත්තම් මේ පැලැස්සේ ඉන්න වඳුර පිලව් හිටම් මට විත්තයි ආයිබෝ. ආයේ වුණාට මේ කැලේ ගම්මානේ නිකම්ම නිකං පුහුවෙඩි පත්තු කරලා බොට බෑ දඩමස් හොයාගෙන එන්න. ඈ හොඳයි නැද්ද? ඈ <laughs> ඒ වුණාට තමුන් එහෙම නේද මට කිව්වේ සත්තු මරලා දඩබස් බැඳගෙන මේ මුවන් පැලැස්සට එන්න එපාය කියලා. මං එහෙම අවලාදයක් කෙරුවා නම් ඒක එහෙම්මමයි. ඈ හෑ බොට තේරුණාද? <laughs> තේරුණායි බං. ඒ වුණාට මං කොහොමද මේ වලව්වට අත් දෙක වනවන නිකම්ම එන්නේ? මොකක්වත් ගේන්නේ නැතුව. ම්ම් ඒක ගැන අපි පස්සේ කතා කරමුකෝ. ම්ම් දැන් තියෙනවා ඊට වඩා ලොකු එකක් ගැන කියන්න මම බොට. තේරුණාද? මට දැන් හතුරු දෙන්නේ බලා ඉන්නවා මාව නැති කරන්ට. ඕ එහෙමද? හොඳයි ඒකත් මම බලා ගන්න. කොහොද දැන් ඒ හතුරු දෙන්න? මට පෙන්නපු හැටියෙන් මං කොකා ගස්සන්න. ආහාහා ඒ ඒ ඒ මං කීවා මිනිස්සෙකුට කියා සතෙකුට උනත් ඔය කොකා ගස්සන්ට ගියොත් උඹයි මායි දෙන්නම ගස්. ඕන ගස්ද? එල්ලුම් ගස්. මිනිහෝ එල්ලුම් ගස්. බොට දැන් මෙහෙ බහතේරින්නෙත් නෑ නේද? <laughs> හරි හරි හරි. දැන් මං දන්නවා කොකා ගස්සලා මිනිස්සෙක් බිම දැම්මොත් ගස්. ආ නාරි. එහෙමනම් මං කොහොමද හතර දෙන්නව දොප ගන්නෙ? නෑ නෑ නෑ නෑ දොප ගන්නටත් එපා. නමුත් බොට පුළුවන් ඔය තුවක්කු වෙඩිපටේ කර ගහගෙන ඒ හතුරු ඉන්න තැන්වලට ගිහිල්ලා හිටන් මොනවද උන් කියන්නේ කරන්නේ කියලා ඩිංගක් හොයා බලලා හිටන් මට දැනුම් දෙන්න තේරුණයි ඊගාවට ඒ හතුරන්ට උදව් කරන උන් යන්නේන තැන් කොරන කියන දේවල් ඈ මොනවද කියලා මේ කින්ද මන්ද කියලා ඕ හෝ කින්ද මන්ද කියලා හොයලා බලන්නේ කොහොමද ඈ ඔන්න මේ කැලේ ඉන්න ඕනම සතෙක් සීපාවෙක් ගැන නම් මන් දන්නවා කොයි හදිරමෙන්ද කොයි අකුල යටින්ද කොයි හද්දික්කරාවෙන්ද මේ කොයි හේනේ කොයි පතෙන්ද කොයි මූකලානෙන්ද මොන ඉව වැටිලාද රින්ගන්නේ බඩ ගන්න කියලා මන් දන්නව ඇත්තෝ ආහා මන් දන්නවා ඒක මන් දන්නවා නමුත් මේ මිනිහයි කියන සත්තා ඊට වඩා වෙනස් බං ඔව් ඔබ දන්නවනේ අර නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියන කියමන ඔබ අහලා තියෙනවනේ නෑ මන් නොදන්නේ මන් දන්නවා ඒක එහෙමනම් ඉතින් මේක රහසක් වගේ හිතේ තියාගෙන ඩිංගක් විපරම් කරලා යමක් කරන්නේ. එහෙමද? හොඳයි. ඒකත් මම බලා ගන්නම්කෝ. දැන්වත් මට කියනවද අර කටු ගහන්න එන හතුරු මිනිහා කවුද කියලා? මෙහාට කිට්ටු වයන් ටිකක් මෙහාට කිට්ටු වයන් බලහන් වටපිටාවේ වෙන කවුරුවත් හරි මේ රහස අහගෙන ඉන්නවද කියලා බලහන් නැද්ද? හ්ම්. කළු බලල් ගෙඩියෙක් නම් තාප්පේ උඩ බලාගෙන ඉන්නවා. ගස්සන්නද කොකා? ආහා එපා එපා එපා. ඌ මේ ගෙදරටම ඉන්න බලලා ඌට කොකා ගස්සන්න එපා. එතන හාමි මාව හැම ගහයි බලලට එහෙම මොකක් හරි කෙරුවොත් ඕ. නෑ ඉතින් මට කීවානේ තමුන්හන්සේගේ ඇස් දුරවල හින්දා මට පිටාව හොදිසි කරලා බලන්න කියලා. ඔව් ඔව් ඔව් ඔව්. ඒකයි එහෙනම් ආයිබෝවා. දැන්වත් මට කියනවද තමුන්හන්ගේ හතර දෙන්න කවුද කියලා? මං කියන්නම්කෝ මං කියන්නම්. හැබැයි වෙඩික්කාරයෝ උඹේ ඔය කටපත්ත ඇරලා කිසිම කෙනෙකුට මේ විත්‍යක් සතහනක් ආරංචි මාත්‍රාවක් එලි කරලා තිබ්බොත් ඕම් බලාගනින් බොට අලුත් තුවක්කුවක් ගන්නට මම නෙවෙයි රෙකමදාරු කරන්නේ. ඔබට තේරුණාද? ඒ විතරක් නෙවෙයි උඹ දැන් ඔය කරේ තියාගෙන ඉන්න තුවක්කුවට ලයිසොන් නැති එකත් මං දන්නනවා ලොකු තැන් වලට. එපා එපා අයබෝවන්න එපා. මට මේ රස්සා වැඩේ නැති වුණත් කමක් නැහැ. මහා මුල දැනට කියන්න යන්න එපා. හ්ම්. දැන්වත් කියනවද මට ඔය හතර දෙන්න කවුද කියලා? මොට මතකද මයේ ළඟා උක්කුමැණිකේ? මතකද? ඇයි හත් දෙයනේ මට මතක නැත්තේ හිම්මෙන්ටි. ඒ කාලේ මම පැණි මොරගෙන ආවහම ගොඩක්ම ඉල්ලම් කන්නේ <laughs> කොහෙන්ද ඇත්ති? හ්ම් කසාද බැඳගත්තා දුම්බරින් ආපු ටිකිරි දුම්බරේ කියන මිනිස්සෙක්. ඉතින් කොහොමද දැන් ඒ ඇත්තෝ? කොයි සෞවේද ඉන්නේ? ඒ විස්තර මං ඔබට පස්සේ කියන්නම්කෝ. ඒ මගේ නගා උක්කුමැණිකේ ඇගේ මිනිසයා කියන ඒ ටිකිරි දුම්බරයයි තමා මට දැන් ඉන්න හතුරු දෙන්න. මහා වන්නියේ බණ්ඩාර දෙයියෝ සාක්කේ. මට නම් බෑ ඒ උක්කුමැණිකටවත් ඔය කියන ටිකිරි දුම්බරයටවත් කොකා ගන්නට. මං යනවා යන්ට ගල්ඔයට. Thank you. රුවන් පැලසේ රංගපෑම් කීරාලා ආරච්චිල විජේරත්න වරකාවඩ උක්කු මැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් වෙදිකාර්යා කමල් ගමකේ වෙදරාල උලපනේ ගුණසේකර කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන